තව මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ධර්මයට විනයට බහා බලන්න යන්න පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා මේක ඉතින් පැරණීම අටුවාවල් වල ඒ කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කළපු දහම් කරුණු පිළිබඳ විස්තර ඒ අටුවාවේ තියෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා විශේෂ අටුවා පොතක් තියෙනවා ඒක ආචාර්යවාද නෙමෙයි අටුවා කියන ඒවායි ඒ කියන්නේ අන්න ඒක අද වෙන්න බොහොම හැඟවිලා තිබුණ පොතක් මේ කාලේ වෙනකොට. භාවිතාන බොහොම අරන් අඩුයි. විස්තර කරන්න, දාම් විස්තර කරන්න අරන්නේ අරකට මොනවද ඔවා ඔක්කොම විග්‍රහ කරපු හැටියට බුද්ධ ഘോഷාචාරින් වහන්සේ විග්‍රහ කරලා තිබිච්ච පොත්වලින් මොන මොන හරයන් තමයි බණ කිය කී හිටියේ. අර ත්‍රිපිටකේවත් හෙව්වේ බැලුවේ නැහැ මේ මෑතක් වෙනකන් සූත්‍රයක් නමක් හරි මේ උපාසක උපාසිකාවරි දැනගන්න පටන් ගත්තේ. ඊට මෑතකදී ග්‍රන්ථාලුවල වෙලා පොත් ප්‍රසිද්ධ වෙලා ආවට පස්සේ දැන් නම් අර ඉස්සර වගේ ලේසියෙන් බේරෙන්න බෑ. මොකද ඒවා දැනගෙන අහගත්ත අය එක්තරා මට්ටම් වලින් තේරුම් ගත්තා ඉන්නවා උපාසක උපාසිකාව අතරේ. ඒතොර ඒ වගේ මේ අය දහම් කැමැති මහා පඬිතවරු නැහන යමක් කමක් දැනගන්න පුළුවන් අය ඥානවන්තයෝ මේ සිවුර නැතත් ඒ වගේම උපාසක උපාසිකායන සම්මතිය නොහිටියත් විවිධාකාරයෙන් දහම් ඥානෙන් මේ වර්ධනය වෙලා ඉන්නවා. ඒ අය රවට්ටන්න බැහැ දැන් ඉස්සර වාගේ. නෑ නෑ ඔහොම නෙමෙයිනේ සූත්‍රයේ තියෙන්නේ මෙහෙමනේ. ඒකත් විග්‍රහ කරලා දෙනවා. ඉතින් මේ විදිහට පෙන්නකොට ඒ මොකද්ද ඒකේ අර්ථය ආපු ගමන් ඒවා විග්‍රහ කරලා නම් ස්වාමීන් වහන්සේලාට උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් ඒවා ගණන් ගත්තේ නැහැ මොකද ඒ කාලේ මිනිසුන්ගේ මුල් කාලයක් තිබුණා ඒ කාලේ මිනිස්සු ඒවා ඇහුවේ නැහැ. එහෙම දහම් ඥානයකට අවශ්‍ය කරන පසුතලයක් හැදිලා තිබුණේ නැහැ. දහම් පොත් එහෙම විග්‍රහ වෙලා තිබුණේ නැහැ. ඔය කවුරු හරි හාමුදුරුවෝ ලිපියක් දැක්කොත් මිසක් අර තියෙන ත්‍රිපිටක පොත්, දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය මේ වගේ පොත් සිංහලට පරිවර්තන තිබුණේ නැති හින්දා. ඕවා ගැන අහන්න කෙනෙක් හිටියේ නැහැ. නමුත් දැන් නම් එහෙම බෑ. හැබැයි දැන් ඒව අහනකොට ඒව පරිශීලනය නොකර ස්වාමීන් වහන්සේලා ඉන්නම් උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බැරිනහම උත්තර දෙන කෙනා එකක් තරහයි. අර කියන මිනිස්සු එකක් තරහයි. අහන අය එකක් තරහයි. ආ තරහ වෙලා ඒකට හරියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම තමන් විමර්ශනය කරලා උන්වහන්සේලා විසින් කළ යුතු උන්වහන්සේගේ සත්කාරය ඉෂ්ට කරන නම් කොච්චර වැදගත් වෙනවද කියලා හිතන්න වෙනවා. ඒක පැත්තකින් తీරේට මේ විශ්වවිද්‍යාල විෂයන් ඉගෙනගෙන සාමාන්‍ය මිනිස්සු කතා කරන සාමාන්‍ය මිනිස්සු ඉගෙන ගන්න දේවල් මේ ලෝක විෂයන් ගැන කතා කරන ඕවා ගැන මහාචාර්ය වුණත් මේ කතිකාචාර්ය වුණත් වැඩක් නැහැ. ඒ වගේ සාමාන්‍ය ගලුවක ඒවා. ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේනම විශ්වවිද්‍යාලය ගියත් කමන්නේ මේ ධර්මයේ පිළිවඳ මුල් කරගෙන ඒ පිළිවඳ හදාරන්න. ඒක හරිය වැදගත්. එහෙම උදානම්. එහෙම කරලා හරීමට උත්තර දුන්නා හුඟක් වැදගත් වෙනවා. ඉතින් ඒතර මොකද කරන්නේ? මෙහිදී පෙන්ලා තියෙනවා. මේ ධර්මයේ බහාබල් නැහැටි විනයේ බහාබල් නැහැටි මේ පොත්වල. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ කියන ප්‍රධාන අටුවා පොතේ. හැබැයි මේ ධර්මයේ බහාබල් නැහැටි මෙච්චර කාලය ඇතුළත කියා තිබුණා මම දැක්ක එකම පොතක් තිබුණා. මහා විවේචනයේ ලක්වෙච්ච ස්වාමීන් වහන්සේලා හිටියා පොල්වත්තේ බුද්ධ අත්හාමුදුරුවෝ කියලා බොහොම ඉස්සර මහා නායක හාමුදුරුවෝ නම. උන්වහන්සේ ඒ කාලේ සංඝ මණ්ඩලයේ බොහෝ අයගෙන් විවේචනයට ලක් වුණා. උන්වහන්සේ එකක්වත් ගණන් ගත්තේ නැහැ. ගණන් නොගෙන හේතු ඇතුව බය නැතුව විග්‍රහ කරලා දුන්නා. විග්‍රහ කරලා දීලා හේතු පෙන්ලා දුන්නා මේවා අටුවා නෙමෙයි. මේවා ආචාර්යවාද. අටුවා පොත් කියන්නේ ඌවා නෙමෙයි කියලා. ඒ වගේම මෙයා පෙන්නේ නැහැටි, දහම හොයන හැටි, දහම හොයන්න දේශනා කළ උදාහම් පිළිවන් සරියුත් සාමුදුරන්ගේ දේශනාවලින් අටුවා දුන්න හැටි. මේ ආදී වශයෙන් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණ ආදී තිවිච කොටස් ඇදලා උන්වහන්සේ දුන්නාට පස්සේ ආයසරයක් මේ මෑතක් වෙනකන් දීලා නේ දැන් ඒ කියන්නේ අවුරුදු 200කට විතර ඉස්සෙල්ලා සිද්ධිය 100කට 200 ඉස්සෙල්ලා එබඳු කාලික සිද්ධියක් ඒ නමුත් දැන් දැන් ක්‍රමක්‍රමී යම් කිසි අය මේවා හොයලා බලලා මේවා පෙන්න දේවල් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මොකද පෙන්නලා තියෙන්නේ ධර්මයේට විනයට බහා බලන්න කියන වචනේ. ඔය පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරනවා. සූත්‍රයට බහා බලන්න ධර්මයට බහා බලන්න විනයට බහා බලන්න සූත්‍රයට ධර්මයට පහා හිටිනවා නම් විනයට සැසඳෙනවා නම් ඒ බුද්ධ වචන කියලා පිළිගන්න කිව්ව දේශනාව හොඳට පැහැදිලි කරලා තියෙනවා එතෙන්දි පෙන්න මොනවද මේ විනය ධර්මයට බහා බලන්න ඒක ගෝචර දෙයක් ඥානවන්තයෙක් බණ අහපුවාම ගෝචරනා මෙන්න මේකයි චතුරාර්ය සත්‍යය කියන්නේ මේක දුක්ඛාරි සත්‍යය. මේක දුක්ඛ සමුදාය සත්‍යය. මේක දුක්ඛ නිරෝධාරි සත්‍යය. මේක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යය කියලා. මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව සත්‍ය ඥානීය පහළ වෙනවා බෞද්ධයින්ට. මේක බණ අහනකොට පහළ කරගන්න පුළුවන් එකක්. මේකෙම අවුරුදු ගානක් තිස්සේ කඩපාඩම් කරගන්න පාළි ඉගෙන ගන්න ඕන එකක් එහෙම නෙමෙයි. මෙන්න මේ ඥානීය පහළ වුණාට පස්සේ කවුරු හරි මෙහෙම බුද්ධ වචනයක් කියලා මොනවා හරි කිව්වොත් ඒ කියාපු දේ බහා බලන්න හැකියාවක් දෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ. ඒ බහා බලනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ බහා හිටනවා නම් තවත් ගැඹුරු එකක් තියෙනවා. හැබැයි ඒකත් ඒ මූල ධර්මයේ කිව්වට පස්සේ ඒ න්‍යාය ධර්මයේ තේරෙනවා. ඒක තමයි පටිච්චසමුපාදයේ බහා බලන්නේ. ඒ අනිත් ධර්මයේ. සූත්‍රයේ තමයි චතුරාර්ය සත්‍යය. ධර්මයේ තමයි පරිත්‍ථසමපාද ධර්මය. බහා බලන්නේ ගැළපෙනවද කියලා. අන්න ගැළපෙනවා නම් ඒක පිළිගන්න. විනයක් තියෙනවා. ඒ පද පනෝපුවා නෙමෙයි. ඒ කියන්නේ. ඒ පනෝපුවා මොනවද? විනේ කඩපු අයට පනෝපු බාධක වලට අනපන අතේ තියෙන්නේ. විනේ කියලා කියන්නේ මොකද්ද? රාගයේ අවිනේ. රාගයෙන් වෙන්වීම විනේ. ද්වේෂය අවිනේ. ද්වේෂයෙන් වෙන්වීම විනේ. මෝහය අවිනේ. මෝහයෙන් වෙන්වීම විනේ. යමේ කියන කතාව රාග සහගත නම් රාගයටපත් වෙන එකක් නම් ඒක විනේ නෙමෙයි අවිනේ. යමකුගේ දේශනාවක් තියෙනවා නම් ඒක द्वේෂය අවසන කුල වේද අවසන ಜಾති ભેද අවසන් එකක් නම් ඒක විනය නෙමෙයි අවිනය. අනේ දැනගන්න හැටි. මුලාවටපත් කරලා මොට කරන එකක් නම් අහපුවාම හේතු සාධකත්ව විස්තර කරලා දෙන්න බැරි එකක් නම් කිව්වේ. ඔක ඔය කිව්ව විදිහට දරාගනින් කියලා නිකන් බේරෙන එකක් නම්. ඒක විනය නෙමෙයි. මොකද්ද? මෝහය විනය නෙමෙයි අවිනය. අමෝහය විනය. එහෙනම් අමෝහය නම් මොකද වෙන්නේ? ඒ වගේ හංගාගෙන ඉන්න බෑ හේතුඵල කියන්න ඕන. මෙන්න මෙහෙමයි නිවන් දකින්න කිව්වනම්. ඥානවන්තයෙ ප්‍රශ්න කරනවා කොහොමද එහෙම නිවන් දකින්නේ? ඕකේ නිවන් දකින්න ක්‍රමවේදය කියා දෙන්න. කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි මේකෙන් වෙන්නේ මේ தත්ත්වෙපත් වෙන්නේ මෙන්න මේකටයි ඒ தත්ත්වෙපත් වෙන්නේ ඔක්කොම හේතුඵල ඇතුව අනිකාර තේරෙන එකක් තියෙනවා. අන්න එහෙම තේරෙනවා නිවන් දකින්නේ මෙන්න මෙහෙමයි මේ ක්‍රමින්. අන්න කියන්න පුළුවන් නම් ආ මොහොයි. නැත්නම් ඒක මෝහ ආධික ධර්මයක්. මොකක් නිසාද? නිවන් දකින්න හැටි කියා දෙන්න ඕනේ. හුස්ම උඩට ගන්නවා පහතට ගන්නවා උඩට ගන්නවා පහතට ගන්නවා මේ භාවනා කරපුවා නිවන් දකින්නවා කිව්වොත් කොහොමද නිවන් දකින්නේ? හැබැයි ප්‍රශ්නෙට උත්තර දෙනකම්ම අපිට ඒක ගන්න පුළුවන්ද කියලා බලන්න වෙයි ධර්මයේ විනේ. උත්තර දීලා බලන්න ඕනේ. ඒකෙන් විනය ලැබෙන්නේ කොහොමද? ඒකෙන් ධර්මය ලැබෙන්නේ කොහොමද? බලන්න ඕන පටිච්චසමුප්පාදනෝ දාලා බලන්න නිවන් දකින්නේ කොහොමද ඒකේ චතුරාර්ය සත්‍යයට ගැප් කරලා බලන්න නිවන් දකින්නේ කොහොමද ඒ ක්‍රමී නිවන් දකින්නම් ලෝකේ අසාරයි කියලා වැටහෙන ක්‍රමයක් තියෙන්න ඕන කුමකින්ද දැනගන්න ඕනේ අසාරයි කියලා නිකන් කිව්වට බෑ අනිත්‍ය නිසා දුක්ඛ නිසා අනාත්ම නිසාමයි දකින්නේ අසාරයි කියලා ඒක දැන ගැනීමට යමකින් පුළුවන් නම් ඒක වැටහෙනවා නම් ඒ ක්‍රමී අනුගමනය කරනකොට ඒක නිවන් මාර්ගයක් අන්න එහෙමයි ඒක හොයාගන්න. ඔය ක්‍රමෙට දකින්න ඕනේ. නිවන් දකින්න ක්‍රමවේදී. මෙන්න මේකෙන් තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය හොයන්නේ, විනය හොයන්නේ. මේක හැරෙන්න විවිධාකාර පොත්පත්වල කොහේ හරි තියෙන්න පුළුවන් විවිධ දේවල් හදලා. ඒ මොනවා තිබුණත් ඒවා ධර්මයේද විනයද කියලා හිටන් බලාපුවාම හොයන්න තියෙන ක්‍රමයට ගැලපෙන්නේ නැන්නම්. ඒක අපිට පැත්තකින් තියන්න වෙනවා. ධර්මය කියන්නේ මෙහෙමයි විනය කියන්නේ මේකයි. ඕන සූත්‍රයක් අරගෙන බලාගෙන යනකොට ඔයිට අනුව ගැලපෙන්න ඕන. එහෙම ගැලපෙනවා නම් ඔයිට අනුව බලාගෙන යනකොට පේනවා කාට හරි බැරි වෙලා හරි වචනයක් හරි අතහැරිලා ඒ සූත්‍රේ ලියුණා නම් එහෙම මෙන්න මේ සූත්‍රයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මෙතන මේ කැලේ එකතු විය යුතුයි. ඒක දකිනවා. ওই ධර්මයේ විනයට අනුව සසඳන්න හැකියාව ලැබිච්ච කෙනාට බුදුරන් වහන්සේ දේශනා කළා යම් සූත්‍රයක් ඇද්ද? ඒ දේශනා කරපු සූත්‍රයේ මහා සංඝරත්නයේ විසින් යම් ආකාරයෙන් අද වෙනකන් ගෙනත් ඇද්ද? ඒක බලනකොට මෙන්න මේකට නම් කෑල්ලක් එකතු කරන්න දෙයක් නැහැ. මෙන්න මේකෙන් අහක් කරන්න දෙයක්වත් නැහැ. මේක ධර්ම අර්ථයෙන් සියලු ආකාරයෙන් පූර්ණයි කියලා දකින අවස්ථාවක් තියෙනවා මෙන්න මේ හැකියාව තියෙන අයට. අන්නේ යනෝ දැනගත්ත හැකි යම් සූත්‍රයක් දුන්නාම මේක බුද්ධ දේශනාවක් කියලා පිළිගන්න පුළුවන්ද බැයිද කියලා සැක නැතුව මේක දකින්න පුළුවන් ක්‍රමයක්. මේ ක්‍රමයෙන් වරාගත්ත හැකි. මෙහෙම නැතුව කවදාවත් බුද්ධ දේශනාව විග්‍රහ කරලා හොයන්නේ වෙන ක්‍රම නැහැ. ඉතින් මේකයි මේක තේරුම් ගන්න. ඒකත් හරි ගැඹුරුයි. මේ පිළිබඳවත් යම් අවස්ථාවක විශාල ලිපියක් හරි මේ කොටස් වශයෙන් හරි ලියන්න වෙනවා. ඉතින් ඉදිරියට මේ ලිපි ලියකන වශයෙන් සංග්‍රහවලපත් වෙන ලිය වෙනකොට මේ පිළිබඳ විස්තර ලියලා හිටන් සටහන් කරලා ලැබෙන්න සලස්වන්න බලාපොරොත්තු වෙනවා.